ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්මදේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සේනාසනේ ප්‍රධාන කම්මඨානාචාර්ය අතිපූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේය. පහාරාද සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ මේතිරිගල නිස්සරණ මනසේනාසනයේදී වර්ෂ 2011 ඔක්තෝබර් මාසයේ පැවැත් වූ දින 15ක නේවාසික භාවනා වැඩමුළුවකදීය මෙම වටිනා දේශනා මාලාවේ ශබ්ද සංස්කරණය සඳහා දායකත්වයේ දරන ලද්දී කැනඩාවේ මොන්ට්‍රියාල්හි වාසය කරන ශ්‍රී ලාංකික පින්වත් මහත්මයෙකු විසිනි. එතුමා සිය දෙමාපියනට සහ ගුරුවරුන් හට පින් පිනිස මෙම වටිනා ධර්ම දාණයට දායකත්වය සපයා දී ඇත.